සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීමයි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සක්කසඳ මේ ඉරිමා උදේත් අපි ඔබ සැදී පැහැදී ඉන්නේ සිතිජ සංභාෂණාගාරයේ සිතිජ කූටාගාරයේ වාඩි වෙලා කතා බහකට එකතු වෙන්න. අපි ඔබ දන්නවා සිතිජ එක්තරා ආකාරයක කතා බහක් ගෙනියන්නේ. අපේ ඇතුලේ අපි ඉම් ගල් අපේ හදවතේ මනසේ අපිව සීමා කරන රාමු අපිට පෙනෙන නොපෙනෙන හිරගෙවල් මේ වගේ ඒ ඉම් ගල් ගලවන එක ගලවන්න කතා බහක් තමයි අපි කරමින් ඉන්නේ. ඔබ දන්නවා මගේ අපේ මැදිරියට මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ඊටාම ළඟ හිත මිතුරෙකුට මිතුරියකට අදත් මා සමග ඉන්නවා ගිය වතාවේ අපිත් ඔබත් සමග සිටපු කලණිය කලණිය විල්සන් කලණී දොඩන්තෙන් ඇය නිලියක් ඇය ඊටම ප්‍රකට නිලියක් සහ ඒ වගේම දෘශ්‍ය කලා කලාකාරියක් සහ ගුරුවරියක් කලණී ආයුබෝවන් ආයුබෝවන් අපි ගිය පාරත් යම් කිසි දේවල් ටිකක් කතා කරා අනන්‍යතාවය අපේ සංගවිච්ච ජීවිතය හඳ සංගවන්න සිද්ධ වෙච්ච ජීවිතය මාර්ගිත ජීවිතය වගේ දේවල්. නමුත් එක දෙයක් මට මතකයි ඔබ කතා කියපු දෙයක් තමයි එකක් මේ සුවපත් වීමේ දේ අපිව හංගලා තලක තලලා දාලා තිබිච්ච එක සුවපත් කරන්න එක විදිහක් තමයි අපේ ප්‍රකාශනය අපේ කරන දේ ඒවා එකක් සහ අනිත් අයට සුවපත් වෙන්නට අපි ඉඩකඩ සලස්වන දේ. මෙතන තියෙන දේ තමයි මේ අපි කරන දේවල් කියන දේවල් අපි විශේෂ පුංචි කාලේ මතක් කරා. අන්තිමට වැඩියෙන්ම මතකෙට ඉන්න මොනවද එහෙම කියලා බැලුවොත් කියන්නේ හොඳ දේවල් බැලුවත් සමහරට අපි කාපු බීපු නැත්තම් විඳපු ඒ මට්ටමේ දේවල් නෙමෙයි සමහරට මතක හිටින්නේ. අපි අනාගතයට යනකොට අපිට වඩා වඩා දැන් කලින්ද තාම ඒක කල් වැඩි වගේ කියන්නේ. නමුත් දැන් මම මගේ ජීවිතය හැරලා බලද්දි මට මතක හිටලා තියෙන හැමතිස්සෙම මම මොන හරි කලදී කාගේ හරි මූණක ප්‍රසන්න හිනාවක් වතුනාද, සතුටටපත් වුණාද, මං කරන වැඩේ මට තේරෙනවද යමක් උණයි කියලා. ඒ කාරණේට මං අද නිකන් පොඩි කවියකුත් ගෙනාවා කල්නෙත් එක බෙදා හදා ගන්න. මේක නන්දන වීරසිංහ කියන අපේ තාම විශේෂිත කවියාගේ ෂණනියාම ඔහුගේ අන්තිම පොතෙන් කවියක් මේකේ නම බ්ලවත්ස්කි බ්ලවත්ස්කි කියලා කියන්නේ අත් වශයෙන් බ්ලවත්ස්කි කියලා එක්තරා විශේෂ ආධ්‍යාත්මික ගුරුවරයෙක් හිටියා රුසියානු කාන්තාවක් නමුත් ඇය එක අවස්ථාවක 19 වෙනි සතවර්ෂයේ අගභාගයේ ලෝකයේ නොයෙකුත් විවිධ කලාකරු අතර එක්තරා විදිහකට ගුරුරෙක් විදිහට සැලකුණේ. ඇය තමයි අර පරම විඥානාර්ථ සංගමයේ ප්‍රධාන තවසේ හැදුවේ ඇයයි ඕල්කට් සමග. ඉතින් ඔවුන් ඉන්දියාවේ බොම්බායේ ප්‍රධාන ඒගොල්ලන්ගේ කාර්යාලය හැදුවා. ඊට පස්සේ ලංකාවටත් ආවා. ඉතින් ඇය ගැන ගොඩාක් කතන්දර තියෙනවා. දවස්කේ ගැන. මේ ක්ලවාස්කී මැතිණියගේ <laughs> කවුරුත් වැඩි හිතන්නේ නැති කල්පනා කරන්නේ නැති පොඩි පුරුද්දක් තිබිලා තියෙනවා. මේ අනිත් ඔක්කොම ලොකු වැඩ අතරේ. ඒ පුරුද්ද තමයි අය කොහරි යනකොට බෑග් දෙකක් අරගෙන යනවා. ඒ බෑග් දෙකේ තියෙන මල් ඇට. එතකොට අය කොහරි සමහරට දුම්රියෙන් ගියත් පයින් ඇවිද්දත් ඒ විශේෂ අර දෙපාර දෙපැත්තේ මොනවත් නැත්තම් අර මල් ඇට විසිරෝ විසිරෝ යනවා. මුළු ජීවිතේම ඒක කරලා තියෙනවා. යන තැනක මල්ලටගෙන ගිහලා පෑම පැත්තෙම දානවා. ඉතින් ඊට පස්සේ තේච්චරයි මේ පාරේ ආයෙත් සමහරට කවදාවත් යන්නේ නැති වෙන්න පුළුවන්. මේක ඉතින් ඒ ලවාස්කි මැතිනේ කරපු වැඩක්. මල්ලට විසිරුණේ. දැන් නන්දන වීරසෙන් කවියා මෙන්න මේ නිමිත් අරගෙන මෙන්න මෙහෙම කවියක් ලියනවා. දුම්රියෙන් ගිය මැතිනිය බහැර පියමඟ තන තන විසුරුවාහල මල්ලට නිසි මෝසමෙහි පැලවේ දහස් මල් පුබුදන රඟ මග යනෙන දන කැළඹුණ යන කුසුම් නික වනින් දෙන තුටි නැලලි මඳක් දුර සිත් පහන් වී යන අයුර මලින් ආකුල පෙත් මග සවස වැඩ ඇරී එන කල හැපි මුදු දෙතොලක් මෙන් ඒ මල් නිමයි කය බිහි කය ගිම දැරියන් මේ මල් ගාලෙහි රතු මල් සිරස ගවසන කවරෙක් මේ අසිරියට මුල් වූයේද නොඅසන දෙවුලවින් බැස දක්වන පැහැ පෙළහරක් බඳු මල් දරඹන විලස එතුමිය මේ මගේ යලි නොයනමුත් පිනා ගිය යුවලෙකි අර මලින් වට වුණ සෙවණක අදිසිව වුන් අසලම මැතිනි මල් සමය දිකටම මොකද ඔබ හිතන්නේ හරිම ලස්සනයි මිනිස්සු ඒ කියන්නේ අපි කරන වැඩ ලම්තිවට සමහරට අපි යනකොට නේද අපි කරපු දේ විතරයි අර මල්ලට විසිරුවාගේ ලවාසින් ලවාසින් පා කරපු දේවල් තියෙනවා තව තන්තිර අනිත් මිනිස්සු වෙලා සතුට වෙන සමහරට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කවුද මේක කරේ දැන් ඒ වගේ මගේ සමහර කල්පනා කරපු දේවල් තියෙන මම කලින් දන්න මම අවුරුදු 10ක් විතර රුසියාවේ ජීවිත ගත කරේ ඉගෙන ගනිමින්. එතකොට මට මේ ලැබිච්ච මුල්ම කල්පනා කරනකොට රුසියානු ජීවිතයටත් මම බැහැලා රුසියන් භාෂාව හොඳට ඉගෙනගෙන මට තේරිච්ච දේවල් වගේක් තුන එකක් ඔවුන්ගේ පාලකින් එහෙම ගැන පෙර පාලකින් සාර රජුරෝ එහෙම ගැන ලොකු සතුටක් නේද අපේ රජුරු ගැන මෙහි ලොකු විශාල ගෞරවයක් නේ තියෙන නැත්නම් ලොකු වීරාභිවාදන වාදයක් නේ තියෙන්නේ රජුරුන්ට හරි කැමති සමාජයක් අපේ රටේ ඉන්න. යුරෝපෙට ගියාම එහෙම නෑ ඒක. දැන් රුසියාව කොහොමදත් නෑ. නමුත් එක සාර්වරයෙක් ගැන ඒගොල්ලන්ට ලොකු ගෞරවයක් තියෙනවා. පීටර් ද ග්‍රේට් කියන තමහා පීටර් රජුරු. එයා ගැන ලෝකෙත් කතන්දර තියෙනවා. හැබැයි එක කතන්දරයක් මට විශේෂයෙන් මට ඇත්තටම බලපෑවා කියලා කියන්න මම කල්පනා කරන්න. මගේ බෞද්ධ සම්ප්‍රදාය සමහර දාර්ශනිකදී ගැන කතා කරන්න මේක නිකන් බලපෑවා කියලා. පීට එක එක දිග කතාවක් නමුත් ඔහු අවසානයේ රුසියාවෙන් බැහැරව ඉන්නවා, එයා මරන්න ඉන්නවා මාමලා මෙහි වගේ අවුරුදු 14න් එයා පැනලා යනවා ගිහිල්ලා යුරෝපේ ගිහිල්ලා ඉගෙන ගන්නවා සාමාන්‍ය මිනිසුත් එක්ක කම්කරුවොත් එක්ක ඉගෙන ගන්නවා ඊට පස්සේ කාලෙකට පස්සේ රුචාට ඇවිල්ලා අර බය ආරවරු නැත්තම් ඒ මාමලත් එක්ක රණ්ඩු කරලා කොහොම හරි එයා නැවත සිංහාසනේ අල්ල ගන්නවා ඊට පස්සේ එයා අධිරාජ්‍යයේ නායකයා ඒක ඒක ලොකු නැමක් වගේ එයා හිතුවත් නැතත් ඒ පැත්තට තමයි නව යන්නේ රුසියාවේ අධිරාජ්‍යයේ අධිරාජ්‍යය යනවා ඒක ලොකු සිස්ටම් එකක් හැබැයි සිස්ටම් එකේ දැන් මේ ඉන්න රජුරන්ට ලොකුවට වෙනස් කරන්න බෑ මොකවත් කරන්න බෑ. හැබැයි මේ ඉන්න රජුට 아무තු මිනිස්සෙක්. එයාට දැන් ප්‍රත්‍යන්ත දේශනවල දිගටම මේ අධිරාජ්‍ය යුද්ධ කරනවා මිනිස්සු අල්ල ගන්නවා එහෙම තියෙනවා පෙර පුංචි සමාජය යට කරනවා ඒක අවස්ථාවකදී එයාට ගේනවා කළු හැම තියෙන ළමයි වර්ගයක් ඒක පුරුද්දට ඒ කියන්නේ සම්ප්‍රදාය අධිරාජ්‍යයට ඇවිල්ලා ඒ සේනාපතියෝ තෑගි වශයෙන් දෙනවා කුමාරවරුන් එහෙම කළු කුමාරවරුන් අල්ලගත්තයි තෑගි වශයෙන් දෙනවා. ඒකට සාමාන්‍ය සම්ප්‍රදාය හැටියට රජු රජුරු ඒ ළමයින්ව ගැහැණු වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තෑගි වශයෙන් නැවතත් අර රදලින්ට දෙනවා සේවක විදිහට. ඒක තමයි සම්ප්‍රදාය. දැන් <coughs> මේ සාර්වරයාට පීටර් ද ග්‍රේට් ප්‍රීත මහ රජුරවන්ට තෑග්ගක් ලැබෙනවා කළු තරුණ යෝන් කුමාරේ හැනිබල් කියලා හැනිබල් කියලා. අර ඔක්කොම සම්ප්‍රදායට විරුද්ධව මිනිස්සුන්ට නිකන් අර කනට ගහනව වැඩක් ඔහු කරන්නේ එයා තමන්ගේ දරුවෙක් විදිහට හදාගන්නවා. ඒක <laughs> 아무තු කරුණාවන්ත ජෙස්චර් එකක් මේකක් මේ හැනිබාල්ව දරුවෙක් විදිහට හදාගන්නවා නිකන් දරුවෙක් විදිහට දෙන්න පුළුවන් උපරිම අධ්‍යාපන දීලා ප්‍රංශයට යවලා අර රදලින්ට නිකන් ඇහි කටවනින්න වගේ වැඩක් <laughs> මේ කළු දරුවව එහෙම එහෙම උගන්වනවා උගන්වලා තමන්ගේ දරුවෙක් විදිහට ඊට පස්සේ ආ පෞරුෂයාට ආන් පස්සේ ඉගෙනගෙන එවනකොට පොඩ්ඩක් වැටිලා හිටපු රදල ගියක පවුලක කුමාරිකාවකට බඳලා දෙනවා. මොකද යාට කරන්න පුළුවන් එක දැන් කෙලින්ම ඒ කියන්නේ කවුරුත්ම බාර ගන්න නැති වැඩක්. හරිනම් මේගොල්ලන්ගේ සේවකෙක් වෙන්න ඕන කෙනා දැන් ඉගෙනගෙන ඇවිල්ලා අර පුෂ්කින් කියලා පවුලක කුමාරිකාවකට බඳලා දෙනවා. දැන් ඉතින් මේ කතාව ඉවර කරන්න තිබුණා අපිට. නමුත් මේ කතාව එතනින් එහාට යන්නේ. ඒ පවුලේ ඊගාව પરම්පරාවට ඊගාම් પરම්පරාවේ පුතෙක් උපදිනවා පුෂ්කින් කියලා ඇලෙක්සැන්ඩර් පුෂ්කින්. මහා කවියා. යුරෝපයේම හොල්ලපු රුසියාව වෙන තැනකට ගෙනිච්ච මහා කවියා තමයි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්. යාගේ කොණ්ඩෙත් එහෙමත් පොකුටුයි පොඩ්ඩක් අර අප්‍රිකානු මූණ තියෙනවා. නමුත් ඒ පුෂ්කින් විශාල පෙරලියක් මේ කියන්නේ රුසියානු මනසට කරා රුසියානු සාහිත්‍යෙ එන්නේ පුෂ්කින්ගෙන්. රුසියානු සාහිත්‍යයේ හොඳම දේවල් එන්නේ එතන. මම කල්පනා කරන බැලුවේ අර පීටර් ද ග්‍රේට් අර වැඩේ කරන්නේ යා දැනගෙන හිටියේ නෑනේ අවුරුදු 100කින් හමාරකින් වෙනදී නේද අර බීම් එකක් වගේ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ලෝසියාවේ ලොකු පෙරලියක් කරනවා යා මේ දැන් කරපු කුංචි කරුණාවන්ත දේ එච්චර එයාට කරන්න පුළුවන් දේ එයා කරේ දැන් මට ඔන්න ඔයගේ මිනිසුන්ගේ ක්‍රියාවන් ඵල ධර්මවා කියලා පේනවා ඒකට අපි පැරණි දහමේ ඕන තැනක ඊටම ගැඹුරෙන් තැනක මිනිස්සු ඒක තේරුම් අරන්නේ හරියට අපි කරන හැම දෙයක්ම එක්තරා විදිහකට ඵල දරනවා ඒක තමයි පේන්නේ අපි මොනවා කරත් හොඳ හෝ නරක අනිත් මිනිස්සු අපි අර අනිත් මිනිස්සුගේ ජීවිතය ඇතුලේ අපි ඉන්නේ. එතකොට අපි හැරෙනකොට ඒගොල්ලන්ට බලපානවා. ඉතින් මේ රාමුව ඇතුලේ තමයි අපිට තියෙන හොඳ දේ නරක දේ අනිත් මිනිස්සු අපිට තලනවා, පෙළනවා ඒ ඔක්කොම තියෙනවා. ඒ සහ අපි කරන දේ පෙරලා අපි කරන දේ හොඳ දෙයක් යහපත් දෙයක් නම් මිනිසුන්ට යහපත් විදිහට බලපානවා. ඕක තමයි එක්තරා අපේ අද සාකච්ඡාවට මම අඳින රවුම දැන් දැන් මෙහෙමත් හිතන්න පුළුවන් කාලෙනේ දැන් අපි ගිය වතාවෙත් කලින්ත් කතා කරා කලණිගේ අන්දන්නතාවයේ දිගටම හංගගෙන ඉන්න තිබිච්ච එකක් තියෙනවා කියලා කලින් අපිත් කතා කරා ඒ දෙමළ ඒ ඉන්දියානු සම්බයක් තියෙන දෙමළ කලින්ගේ පවුලේ වැඩිපුර කියන්නේ නංගියම කොහෙද ඉන්නේ නංගි දෙමළන් දැන් ලංකාවේ ඉන්නේ එයා ඇක්වයිනස් එකේ අධ්‍යාපනය ලැබෙනවා නමුත් ඔයගේ පවුල ගොඩක් අය ඉන්නේ. ගොඩක් අය ඉන්නේ වෙන රටවල් වල. ඒ කියන්නේ ලංකාවේ යුනිවර්සිටි එකක ඉන්නේ රජයේ විශ්වවිද්‍යාලයක ඊයේ පළවෙනි කෙනා. ඔව් ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඔළුව හැදිලා තියෙන්නෙම වෙන රටකට ගිහිල්ලා ඉන්දියාවේ ගොඩක් කට්ටිය ඉන්නවද? ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් ලගදිත් අපේ එක සිඳ කට්ටියක් ඇවිල්ලා ගියා. ඒ කියන්නේ ආච්චිගේ අනිත් සහෝදරයෝ කොහොම ඉන්නේ? ඉතින් එතකොට ඒ කියන්නේ අම්මගේ තාත්තා තාත්තා ඒ ඔක්කොමල නෑදෑයෝ සර්. අම්මගේ පවුලයි තාත්තගේ පවුලයි නෑදෑයෝ. ඒ කියන්නේ අපේ මගේ ලොකු අම්මයි ලොකු තාත්තයි අම්මගේ අක්කයි තාත්තගේ අයියයි. අර ඒ වගේ හරි මේ පොඩි විදිහට තමයි මගේ නෑ පිරිස ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් විසිරිලා නැහැ. එකට වගේ ප්‍රජාවක්. පොඩි ප්‍රජාවක් ඉන්නේ. දැන් ගිය පාර ගිය වතාවේ අපේ සහෘද සමහරව ඇහුවත් දන්නේ නැහැ කලණිත් එක්ක අපි කතා කරනකොට ඇය ඊටාම ප්‍රකට නිලයක් ඒ වගේම දෘශ්‍ය කලා ගුරුවරයෙක් ඇය ආබාධිත වගේම නැත්නම් ප්‍රශ්න තියෙන දරුවොත් එක්ක මානසික විශේෂ මානසික පීඩාවන්ට ලක් වෙච්ච දරුවොත් එක්ක තමයි ඇය වඩා උනන්දුවෙන් වැඩ කරන්නේ ඒක කරන්නේ දෘශ්‍ය කලා මාධ්‍ය සුවපත් කිරීමේ මාධ්‍යයක් විදිහට තමයි යගේ විශේෂ මම හිතන්නේ උනන්දුෙන් කරන සේවයේ වශයෙන් ඇහැසලකන්නේ. මේ තමයි පසුබිම අපි කාලෙත් කතා කරමු. දැන් කලණි ඔබ ලංකාවේ ඉන්නවා. ලංකාවේ ටිකක් ප්‍රකට චරිතයක්. ඔබ තුමිඳු දොඩන්තන් අපේ තවත් මිතුරෙක් එක්ක නාට්‍යකරුවෙක්, ගුරුවරයෙක්, සිනමා නළුවෙක් ඔබ විවාහ වෙලා ඉන්නවා. ඔබේ සහකරුවා තුමිඳු ඒකට ඔබට දරුවෙකුත් ඉන්නවා. අපූර්ව කියලා. දැන් මම කැමතියි මෙන්න මේ පවුල ගැන මෙන්න මේ පවුලේ ඔබේ ජීවිතය ගැන ඔබ ලංකාවේ මෙහෙම ඇවිල්ලා මෙහෙම ඉපදිලා සිංහලෙන් අම්මලා එක්තරා විදිහකට තීරණය කරලා ඒගොල්ලෝ සිංහලෙන් උගන්වලා එහෙම එන නමුත් මම ඉස්සලා ප්‍රශ්න දෙකක් වගේ අහන්න කැමතියි. එකක් ඔබ ඔබේ දෙමළ භාෂාව තියෙනවනේ. දැන් දේවල් බලද්දී චිත්‍රපටි බලද්දී කවි කියවද්දී වැඩි දැනෙන මොන භාෂාවද? ඒක සර් ඇත්තටම කියවොත් මට දැනෙන දෙමළ භාෂාව තමයි. දෙමළ භාෂාව තමයි දැනෙන්නේ. ඒ කියන්නේ සර් මං ඉස්කෝලේ යන කාලේ මම සිංහල මීඩියම් එකේ ඉගෙන ගත්තට මම ඉන්ටර්වල් එකේ ගිහිල්ලා ඉන්නේ දෙම ළමයිත් එක්ක. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඇයි මම ගිහිල්ලා ඉගලන්ට එක කතා කරන්නේ. ඒ කියන්නේ මට ඒක මම නොදැනුවත්වම වෙන දෙයක්. ඒ කියන්නේ මේ ලැන්ග්වේජ් එක මට කොච්චර මං හංගන්න හැදුවත් ඒක මගේ ඇඟ ඇතුළෙන්ම කියන්නේ ඒක තමයි මගේ භාෂාව වෙලා තිබුණේ. කියන්නේ ඔව් ඒක තමයි කියන්නේ අපි කුඩා කාලේ අපි ඉගෙන ගනිමින් යන දේ එක අපේ විඥානයේ ප්‍රධානම පසුබිම වගේ හරි වතුර වගේ වතුර මාළුව වතුර නම් වතුර තමයි අපේ භාෂාව අපි ලෝකෙට සම්බන්ධ වෙන්නේ අපි හිතන්නේ කල්පනා කරන්නේ දැන් හීන දැන් මම හිතන භාෂා දෙකෙම පේනවද <laughs> ඔව් සර් දෙකෙම පේනවා ඒ කියන්නේ ඇත්තටම සර් මම මගේ ජීවිතේ කියන්නේ මම තුමිදුව හොයාගන්නේ මට තුමිදුව හම්බ වෙනකොට උනත් ආදරය දෙනත් මම ඇත්තටම මම මගේ පොඩි කාලෙන් තිබිච්ච දෙයක් තමයි මම සිංහල කෙනෙක්ව විවාහ වෙන්නේ නැහැ කියලා. කියන්නේ මට බයයි සර් මේ සිංහල කෙනෙක්ව විවාහ වුණොත් කවදා හරි මොන හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන්ම හරි නැත්නම් එයාගේ ගෙදර අය හරි මට කොයි වෙලාවකද හරි මෙයා අපේ ජාතිය කෙනෙක් නෙමෙයි කියලා පොඩි හරි ඉංගියකින් හරි දැනුනොත් දැන් ඒ කියන්නේ ඒක මට දරා ගන්න අමාරුයි. එන මම හරීම සෙන්සිටිව් සහ මට මම මිනිස්සුන්ගේ අර මනුෂ්‍යත්වයේ කියන දේට ආදරය කරන කෙනෙක්. ඒ කියන්නේ මම හැම වෙලාවෙම හිතන්නේ මිනිස්සුන්ට මිනිස්සු විදියට සැලකන්න ඕනේ. ආගමවත්, ජාතියවත්, කුලයවත් නෙමෙයි මිනිස්සුන්ට මිනිස්සු විදියට සැලකන්න ඕනේ. මට බයයි මාව ඒ විදියට පොඩි විදිහකින් හරි මාව ප්‍රතික්ෂේප වුණොත් මට ඒක අමතක කරන්න බැරි වෙයි. ඉතින් මගේ පොඩි කාලේ නම් තිබිච්ච දෙයක් තමයි මම විවාහ වෙනකොට දෙමළ කෙනෙක්ව හොයාගන්නවා. නමුත් එයා සිංහල ඉගෙන ගත්ත කෙනෙක් වෙනවා නම් හොඳයි කියලා. ඉතින් මම විශ්වවිද්‍යාලයට එනකොට මට එන්නත් කලින් මට ප්‍රමිදව හම්බ වෙනවා මම නාට්‍යයක් බලනවා. ඉතින් එයාගේ ඇන්ටිගනින අතීතය මම එයා පළවෙනියටම දකින්නේ. ඉතින් ඇත්තටම අර ආදරය කියන එක එනකොටස මට තුමින්දුත් එක්ක ආදරය ඇති වෙනකොට මට ඇත්තම කිව්වොත් මම මේක ගොඩක් කොතනකවත් කියලා නැතුව ඇති. තුමින්දුට මං ආදරේ පටන් ගන්නකොට මට බයක් ඇති වෙනවා මේ ආදරේ නැති වෙයිද මම දෙමළ කියලා දැනගත්තාම කියලා. ඒ කියන්නේ දැන් ඒ මම ඇත්තටම තුමිදිට ගොඩාක් ආදරය කරනවා මම දන්නේ ඒක කොහොමද ඒ ආදරේ එච්චර මට එයා සම්බන්ධව දැනුනේ කියලා. එකක් එයාගේ කලාව සහ එයාගේ හැසිරීම එයාගේ දේවල් කියන්නේ එයා හරියම හිතන විදිහත් එක්ක මට එයා සම්බන්ධ ලොකු ආදරයක් දැනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මට හිතෙන්න ගත්තා මට ලොකු බයක්. ඒ කියන්නේ මේ ආදරය මම දෙමළ වීම නිසා නැති වෙයිද? කියලා. ඉතින් මම හරි බයෙන් තමයි දැන් ඇත්තටම මම යාට දෙමළ කියලා කියන්න ගොඩක් බය වුණා. කතා කරනවා නමුත් අපි දෙන්නම ආදරේ කියලා නෑ. නමුත් මගේ හිතේ එයා මම ඇත්තම කියනවා මට ලොකු ආදරයක් ඒ කියන්නේ අපි කතා කරන කාලෙම මෙයා තමයි මට ගැළපෙන කෙනා කියන එක මගේ يعني මට ගොඩාක් සම්බන්ධතා තිබිච්ච කෙනෙක් නෙමෙයි සර්. يعني මම සම්බන්ධතා ඇති කරගන්න බය වෙච්ච කෙනෙක්. ඉස්සර ඉඳලම මගේ බයක් තිබුණා සිංහල කෙනෙක්ට නම් මම ලං වෙන්න හරි බයයි. එතකොට මට සම්බන්ධතා හරිම අඩුවෙන් තිබිච්ච චරිතයක්. ඉතින් මේ තුමිදුව කතා කරනකොට සහ එයාගේ දැක්ම දැක්කම මට මන් නොදැනුවත්වම මට එයාගෙන ලොකු ආදරයක් දැනෙන්න පටන් ගත්තා. ඉතින් මං මගේ හිතට කියන්න පටන් ගත්තා ආදරය කියන එක ලබා ගන්න එකම නෙමෙයි ආදරය. සමහර විට මෙයා මට ලැබෙන්නේ නැති වෙයි. නමුත් මම මෙයාට කොයි කාලෙටත් ආදරය කරන චරිතයක් වෙයි. කියලා තමයි මම මෙයා මං අපි අපිව ඩිෆෙන්ඩ් කරගන්නවා නිසා අපේ බ්‍රේන් එක ඇතුළේ ඩිෆෙන්ස් කරගන්න මම පාවිච්චි කරා එහෙම හරි මෙයාව මම මට නොලැබුණා කමක් නැහැ මම මෙයාට ආදරය කරනවා මෙයා එහෙම එක්කෙනෙක් වෙයි මගේ ජීවිතේ මෙයා ගෙදර මම දන්නේ නැහැ මට කැමති වෙයිද කියලා මම දන්නේ නැහැ නමුත් මම දෙමළ කියලා කියපු ගමන්ම සර් කොහොමද ඒක උනේ දෙමළ කතා උනේ ප්‍රථම සේක හරිම ඉන්ටරෙස්ටිං මට මම අඟවනවා මම දෙමළ කියලා යාට මං කතා කරන විදිහ වෙනවා එයා මට කියනවා මට ඇත්තටම සර් බයයි කියන්න. දැන් කියපු ගමම්ම එයාගේ ප්‍රතිචාරය කොයි වගේ වෙයිද කියන බයත් එක්ක දැන් මම කියන්නේ හිතමින් ඉන්නවා. ඒක ඇත්තටම හම්බෙන් සිද්ධ වුණේ සර්. කියන්නේ මම මේ පළවෙනි වතාවට මේක කියන්නේ එයාගේ යාළුවෙක් ඉන්නවා ඩ්‍රාමා කරන. එයා අපේ අම්මගේ ස්කෝලේ අම්මා ගුරුවරයා අම්මගේ පාසලේ ඒ සර්ට් ඉන්නවා ප්‍රමිත් කියලා. ඉතින් ප්‍රමීත් අයියාට තුමිඳු කියනවා මම මම කැමති ගර්ල් කෙනෙක් ඉන්නවා මේ එයාගේ අම්මා ටීචර් කෙනෙක් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ කියලා. කියපු ගමම ප්‍රමීත් අයියා තුමිදුත් එක්ක අනේ හරියගේ අම්මා හරි හොඳයි මේ මන් දන්නවා ඒ ටීචර්ව ඒ වුණාට ඒගොල්ලන් සිංහල නම් නෙමෙයි නේද කියලා කියලා තිබුණා. දැන් තුමිදු කල්පනා කරනවා සිංහල නෙමෙයි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ආ සිංහල නෙමෙයි නම් මොකද්ද? කියලා අහලා. එතකොට කියලා තිබුණා එයා තැමිල්ද කොහෙද ඒගොල්ලන් සිංහල නෙමෙයි කියලා. දැන් තුමින්දුට ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණාලු. දැන් තුමින්දු මට කතා කරලා අහනවා මේ කලනේ ඔයා දෙමළද කියලා. මට හරි ලේසි වුණා දැන් එයාම අහනවා මගෙන් ඔයා දෙමළද කියලා. ඉතින් මට මම ඒ වෙලාවේක ඕ මම දෙමළ. දැන් මම හිතාගත්ත හරි දැන් මේ සම්බන්ධය දෙකකින් එකක්. ඒ කියන්නේ ගොඩක් දුරට මට හිතුනේ මම ඇත්තටම සර් මම සිංහල සමාජය දැකපු විදිහට මම හිතුවා මේ සම්බන්ධය මෙතනින් ඉවර වෙයි. නමුත් මම ගත කරපු කාලය හරි සුන්දරයි. ඒ කියන්නේ යාළු වෙලා නැහැ. නමුත් ඒ කාලය ඇතුලේ මට දැනෙච්ච ආදරය, ඒ කියන්නේ ඒක හරි සුන්දරයි. ඉතින් මට මම ගොඩක් දේවල් එයාගෙන් ඉගෙන ගත්තා. ඉතින් මේක ඉවර වෙයි කියලාමයි මට හිතුනේ. නමුත් ඒක ඇත්තටම සර් එයා ඒක බාරගත්ත විදිහ මට මාව කෙනා සම්බන්ධව ලොකු ගෞරවයක් ඇති වුණා. ඒ වගේම මාව මං විදිහට පිළිගත්තා කියන එක. කියන්නේ මාව මං විදිහට කලනි කලනි විදිහට පිළිගත්තා කියන එක මට ලොකු සතුටක් දැනුණා සර්. කියන්නේ මට මාවම ආයෙත් ඉපදුනා වගේ හිතුණා. විවාහෙත් මම මගේ ආදරය කරන කෙනා මාව මං විදිහටම දකිනවා. ඉතින් ඇත්තටම සර් කියන්නේ ඒක දැන් අපි අතර දැන් එතකොට සම්බන්ධතාවය පටන් ගත්ත දවසේ ඇත්තටම එදා අපි. يعني කවදද පටන් ගත්තේ කියලා අහපු දවස කැමති වෙච්ච දවස ඇත්තටම ඇහුවොත් මම කැමති කියපු දවසටත් වඩා එදා තමයි මට දැනෙච්ච දවස. දැන් ඔයගොල්ලන්ගේ ඉන්න පුතෙකුත් නේද? ඔව් සර්. පොඩ්ඩක් යාගෙන මතක් කියන්න මොනවද? ඔයගොල්ලෝ කොහොමද දෙන්න කොහොමද හදන්නේ? මොකද්ද? ඇත්තටම සර් අපි දෙන්නගේ පුතා ඒ කියන්නේ එයාට ආගම් දෙකක් තියෙනවා. මම දෙමළ කතෝලික. එයා මගේ ස්වාමි පුරුෂයා තුමිඳු බෞද්ධ සිංහල. ඉතින් මට හරි ආසයි කියන්නේ අපි දෙන්නම ආස වුණා එයාට ಜಾති දෙකම ආගම් දෙකක් ಜಾති දෙකක් තියෙන කෙනෙක් පරිසරයක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් කල්පනා කරා යාට නමක් දානකොට මොකද්ද දාන නම කියලා. ඉතින් අපි හිතුවා මෙයා නිකන් අපිට කියුණා මෙයා හරි අපූර්වයි නේ. තුමිද කියන්නකට හරි අපූර්ව කෙනෙක් නේ මෙයා. ඉතින් එනම් ඒ නම හොඳයි නේ කියන්නේ. ඇත්තටම යට ಜಾති දෙකක්, අගන් දෙකක්, මද්දටන් එක එයාම තීරණය කරන්න ඕන එකක්. ඉතින් ඒ හින්දා අපි යාට අපූර්ව කියලා නම තිබ්බා. ඉතින් ආගම දෙමළෙනුත් ඒ නමේ මීනින් එකම තියෙනවා අබූර්වම් කියලා. අබූර්වම් කියන්නේ එකම මීනින් එක අපූර්ව කියන එකට. ඉතින් මේ අපූර්ව අබූර්වම් කියන දෙකම තියෙන නිසා තමයි අපූර්ව කියන නමට අපි ඇත්තටම ගියේ. ඉතින් එයා හැදෙන පරිසරයේදී මං ආසයියා කැමති එයා කැමති ආගම. මට එයා හොඳ දරුවෙක් වුණොත් ඇතිස. වෙන මං එයා ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. එයා චිත්‍ර අඳින්න ඕනේ කියලාවත්, එයා ඩ්‍රාමා කරන්න ඕනේ කියලාවත්, එහෙම මට එයා කවුද වෙන්න ඕනේ කියන බලාපොරොත්තුවක් ඇත්තටම නැහැ. නමුත් මං ආසයි එයා හොඳ දරුවෙක් වෙනවට. හොඳ දරුවෙක් කියලා කියන්නේ සමාජයට කරදරයක් කරන්නේ නැති සමාජයට දෙයක් දෙන දරුවෙක් වෙනවා එච්චර තමයි කියන්නේ මම හැතරම හිතලා තිබුණ නිසා මට දරුවෙක් නැත්තම් මම දරුවෙක් අරන් හදා ගන්නවා කියන එක. يعني මගේ හිතේ තිබිච්ච දෙයක් තමයි මට එක දරුවෙක් මිස්කරේජ් එකක් වෙනවා. සංකීර්ණතාවයක් ඇති වෙනවා. ඉතින් එතනදී මම හිතනවා දෙවියන් වහන්සේ මම මං කතෝලික ජේසු මට දරුවෙක් දෙන එකට වඩා දෙයක් හිතනවා ඇති මගේ ජීවිතේ. ඉතින් මම ඊට වඩා මම මගේ දරුවෙක් ගැනට වඩා මට අනිත් දරුවන්ට ආදරය කරන්න පුළුවන්. ඉතින් මට දරුවෙක් ලැබෙන්න ඕනේ නැහැනේ අනිත් දරුවන්ට ආදරය කරන්න. මං එහෙමයි ඒ වෙලාවේ මම රිකව උනේ. මම අනිත් දරුවන්ට ආදරය කරනවා. ඉතින් මට දෙයියෝ ඇත්තටම දරුවෙක් ගෙනාංශේ මට දරුවෙක් දෙන්න ඕනේ කියලා තීරණය කරා. ඉතින් ඒ දරුවා ඉදි මම ඇත්තටම හිතන්නේ මට මගේ දරුවා වගේම තමයි අනිත් දරුවෝත්. ඉතින් පරිසරය හදනකොට ඉතින් ඇත්තටම එයා මට එයා වගේම මට අනිත් දරුවෝත් විශේෂයි. ඉතින් මම ආසයි ඇත්තටම දවස මේ රස්සාව ඇතුලේ මම ලොකු සැටිස්ෆැක්ෂන් එකක් ලබන කෙනෙක්. ඉතින් ඒ කියන්නේ ඒ දරුවා හරි පියෝ. මානසික ගැටලු තියෙන දරුවෝ හරි පියෝ. මේ දරුවොත් එක්ක වැඩ කරනකොට මට ලොකු සැටිස්ෆැක්ෂන් එකක් හම්බ වෙනවා. ඉතින් දරුවෝ කියන අයත් එක්ක වැඩ කරන්න මම කොහොමවත් හරි කැමති කෙනෙක්. හොඳයි කලණී අපි ඊතර සින්තාව රසවත් කතා බහ කීත්‍ය අපේ ජීවිතයේ ඇතුළ අභ්‍යන්තරය අනන්‍යතාවය මේව තදින් අල්ල ගන්නත් ඕනේ නමුත් අපි අනිත් අය බාර ගන්නවා නම් අපි අපිට පහසුයි එහෙම එකිනෙකා බාර ගන්න එකිනෙකා රැක බලා ගන්න සහරක්ෂී සමාජයක් මේක තමයි මම හිතන්නේ ඒතර මම හිතනවා අපූර්වයේ අනාගතයට යන දරුවෙක් එකිනෙකා රැක බලා ගන්න සමාජයක් ඇතුළේ ඉතින් ඔබ පවුලටත් මම තාම ආදරෙන් ආශිර්වාද කරන අතරේ අපි වැඩසටහන අද නිමා කරන්න වෙනවා කාලය ඉවරයි නිශාන්ති රණතුංග අපිට තාක්ෂණික සහාය ලබා දුන්න අපි ඇයට ස්තුතිවන්ත වෙනවා කලණි අපි ආයිබෝන් කියමු අපේ සහෘදයට ආයිබෝන් සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක